නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය අධිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය සකස් කරගන්නේ නැතුව අපේ සිහිය උපදවා ගන්නේ නැතුව අපිට ස්ථීර සැනසීමක් ස්ථීර නිවීමක් ඇති වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇයි? ඒකායන මාර්ගය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති කරගන්න ඒකායන මාර්ගය විදිහට දේශනා කරේ සතිපට්ඨානයයි. ඉතින් අපි හැමෝම අදිස්ථාන කරගන්න ඕනේ, ප්‍රාර්ථනා කරගන්න ඕනේ මේ ලැබිච්ච ජීවිතය යහපත ජීවිතයේ යහපතක් කරගන්න මූලික වෙන ජීවිතයට මූලික වෙන සතර ජීවිතයට හේතු වෙන ඔකෝම හේතු ටික තියෙන්නේ මේ ශරීරයේ නෙවෙයි අපේ හිතේ ඇති වෙන සිතුවිලි හිතේ ඇති වෙන සිතුවිලි ඉතින් ඒවා පිරිසිදු කරගත්තේ නැත්නම් සතර බොහෝම දුක්ඛිත තත්වයකටපත් වෙනවා. සංසාරයේ දුක්ඛිත තත්වයකටපත් වෙනවා. අන්න ඒ දුක්ඛිත තත්වයකටපත් වෙන එක නවත්වා ගන්න නම් අපි අපේ හිත සකස් කරන්න ඕනේ. අපි දන්නේම නැතුව අපි ළඟ ඉන්න අය ගැන අපිත් එක්ක ඉන්න අය ගැන අපිට තරහ ඇති වෙලා. අපි ළඟ ඉන්න අය ගැන අපිට ක්‍රෝධ ඇති වෙලා. වෛර ඇති වෙලා. මාන්න ඇති වෙලා. ඊර්ෂ්‍යා ඇති වෙලා. නැකෝන්තර තියෙනවද දැන් නැකෝන්තර? නේද? හ්ම් මතක තියාගෙන ඉන්න හැටි. මම මොකද්ද ඔකට කියන්නේ? අනුන්ගේ වර්තස් කොටවල් කෝන්තර ඇති වෙන්නේ අනුන්ගේ වැරදි හින්දාද නැද්ද? අනුන්ගේ වැරදි හින්දා කෝන්තර ඇති වෙලා ඒ කියන්නේ තරහ තියාගෙන ඉන්නවා. හිතර මට මෙහෙම කිව්වා, මට මෙහෙම කළා කියලා. අනුන්ගේ වැරදි දේවල් ඒවා. ඒවා ගඳ ගහන දේවල්ද නැද්ද? වැරදි කියන්නේ ගඳ ගහන ඒවාද නැද්ද? වැරදි කියන්නේ ගඳ දේවල්. හොඳ දේවල් නෙවෙයි. එතකොට අනුන් කරපු වැරදි මගේ හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ මොකක්ද? අනුන්ගේ වරදස් ගොඩක් මල්ලක දාගෙන එල්ලන් ඉන්නවා වගේ. අනුන් වරදස් කරපේ මොකටද තියාගෙන? නේද? ඇයි ඒවා තියාගෙන? අන්න ඒවා අපේ හිතවල අන්න ඒ වගේව රැඳිලා. අහවලා මෙසේ මට කීවාය මෙසේ කළාය බලා ගන්නම් නේද? බණ අහනකොට නම් අපි සාන්තව බණ ඇහුවට නේද? අපි නොදන්නවා අය. පරම නේද? ඈ කට්ටියත් එක්ක ජීවත් වෙනකොට අපි මේවා සැහැල්ලුවට ගන්න බෑ පින්නත් නේ. ඇයි? සංසාර ජීවිතෙන් අපි අත මිදෙන්න ඕනේ. මේ ලැබිලා තියෙන ශරීරයේ හින්දාම කොච්චර දුක් විඳින්නද වෙලා තියෙන්නේ. එතකොට වටේ පිටේ දේවල් හින්දා හරියට දුක් විඳින්න අපිට වෙලා තියෙන හරියට දුක් විඳින්න වෙලා තියෙනවා. ඒ දුක් විඳින්න වෙලා තියෙන දේවල් වලින් කොයි වෙලාවෙ හරි අයින් වෙන්න ඕනද නැද්ද? නේද මේ ශරීර කූඩුවක් තියාගෙන අපේ අම්මේ දාන්න දවසේ ඉඳලා ඇහෙන ඒවා ඔක්කොම අහන්න ඕනේ. පේන ඒවා ඔක්කොම බලන්න ඕනේ. නේද? ඇති වෙන ශාරීරික ඇති වෙන දුක් වේදනා සීත උෂ්ණ ආදී ඔක්කොම විඳින්න ඕනේ. ඒ මදිවට ආතපය රිදෙනකොට ඒවට තෙල් ගාන්න ඕනේ, සාතු සප්පායම් කරන්න ඕනේ, බෙහෙත් දෙන්න ඕනේ, කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ. මේක තියාගෙන මේක පාවිච්චි කරගන්න. හයියෙන් හැප්පෙන්නවත් බෑ කොහේ. හැප්පිලා නේද? පොඩ්ඩක් ලේ බාල්දියක් විතර ගියොත් මැරෙනවා. මේ වගේ මහා තියෙන මේ ඕනේ නැති ශරීරය ඕන්නෙම නැති ශරීරය ගැන කලකිරෙන්න ඕනේ අපි. ආන්ගේ කලකිරිලා කල්පනාවකට එන්න ඕනේ. මම නම් වැඩේ වරද්ද ගන්නෑ. විභාගයකින් ජය ගන්න බලාගෙන ඉන්න කෙනෙක් ගත කරන හැම දවසක්ම විභාගෙට කිට්ටු වෙන හැම දවසකම එයා මොනවද දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනද නැද්ද වැඩේ කරන්න නේද අන්න ඒ වගේ නිවන් දකින්න අරමුණු කරගෙන ජීවත් වෙන බෞද්ධත්වෝ ගෙවන හැම නිමේෂයකම තමන්ගේ කුසලයේ වර්ධනය කරගන්න ඕනේ. මේ අපි යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා හිතන්නකෝ ලංකාව දාලා පිටරටකට. එහෙම යන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් මෙහි ඉඳන් ගන්නවා. මෙහි ගෙවල් ගන්නවා. වැරද්ද? එයා ගන්නවට මොනවද සම්පූර්ණයෙන් දාලාම යන්න ඉන්නවනේ. බැංකුවට සල්ලි ටිකක් දාගත්තට කමක් නැහැ. මොකද? අරයි යන්න පුළුවන් හින්දා. ඒකෙන් පාවිච්චි කරන්න පුළුවන් හින්දා. මෙහි ඉඳන් අරගෙන වැඩක් නැහැ. ආන් ඒ වගේ ලෑස්ති කරගන්නවා නම් ලෑස්ති කරගන්න ඕන කොහේ හරි යන්න ඉන්නවා නම් ලෑස්ති කරගන්න ඕන මොනවද? ගෙනියන්න පුළුවන් ඒවා. දැන් දිගටම ඉන්නද දන්නේ නැහැ ඉන්නේ. දිගටම ඉන්න දින්නේ. ඉන්න දින්නේ යන්න දින්නේ. ආ යන්න දින්නේ. නේද? යන්න නම් ඉන්නේ ලෑස්ති කරගන්න ඕන මොනවද? ආරයි යන්න පුළුවන් ඒවා. දාරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන, ඉදුම් කිතුම් බලතල නිල අර යනවද නෑ මොනවද අර යන්න පුළුවන් තමන් කරගත්තා වූ කුසලයන් අර යන්න පුළුවන් අකුසලයන් විපාක විදිහට කරත්තේ ගුණාගේ පිටිපස්සේ කරත් වෙනවා වාගේ එනවා කුසලයන් හැවනැල්ල වාගේ කරදරයන් නොකරම නැවත නැවත හේතු වෙනවා හ්ම් එනවා ගියාම සමහරයත් හිතනවා මේක ආත්මීය වශයෙන් හිතනවා ඉන්නදී බස් එක්කුත් එනවා කියනවා අපි නේද? සමහර ඇත්තෝ හරි වැඩ කරනවා. අපි කියනවා දැන් පින්පව පිටිපස්සේ එනවා කියලා. ඉතින් සම්මත වශයෙන් තමයි ඒ කියන්නේ. වෙන කොහොම කියන්නද නේද? සමහර ඇත්තෝ ඒවට දොස්පරස් කියනවා. එහෙම එනවා කියන්නේ මම කියනවා හාමුදුරුවෝ මම කියලා කතා කරනවා. මම කියලා කතා කරා කියලා හරියට අපේ ස්වාමීන් වහන්සේලාට වෙලාවකට දොස්පරස් කියනවා. නින්දා කරනවා. මම කියලා කතා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේත් මගේ ඥාතීන් කියලා කතා කරා. ඉතින් මම එක එක දෙයක් කියන්නම්. අපි ඔක්කොම මම කියලා කතා කරනවා. හැමෝටම මම මම මම මම කියනකොට ඇති වෙන්නේ එකම හැඟීමද? එකම හැඟීමද මම කියද්දිත් තියෙන්නේ? ඔක්කොටම. මම කියන කෙනා ගැන මම කියන අදහස ඔක්කොටම එක වගේම තියෙන්නේ. එක වගේද වෙනස්ද? වෙනස් අපිම කියන්නේ සමහර අයට හරියට මමත්වයේ වැඩි. සමහර අයට හරියට ලොකුකමෙන් ඉන්නේ නේද? මහා බලපුවන් කාරකමෙන් ඉන්න පුළුවන් දෙයක් නැහැ හැබැයි ගෙන් බබුම්බලා වගේ. හ්ම්. ඉතින් මේ අන්න ඒක තමයි වැඩේ සම්මතය තුල ඉඳගෙන අපිට සාකච්ඡා කරද්දී සාකච්ඡා කරන්න දෙනවා. ඉතින් පින්පව පිටපස්ස එනවා නෙවෙයි ඒව නැවත හේතු වෙනවා. කරන දේවල් හේතු වෙවි හේතු වෙවි පරිසම්දී සිද්ධ වෙනවා. එතකොට එහෙනම් ජීවිතයේ දවසින් දවස දවසින් දවස සාර්ථක කරගන්න ඕන. සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕන. ඊයේ දවසේ පෙරේද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි සාර්ථක සම්පජානනය ගැන කතා කරා. ඒ තමයි සතර සාර්ථක කර ගැනීම සඳහා හැම වෙලෙම අපේ මානසිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම දැන් අද අපි කතා කරන්නේ සත්‍රාය සම්පජානනය කියලා සඳහන් ප්‍රතිපත්තන දේශනාවේ තියෙන සති සම්පජානනයේම කොටසක් පිළිබඳවයි පින්වත්නි අපි පැහැදිලිවම කවදා හරි නිවන් දකින්න ඕනද නැද්ද? නිවන් දකින්න නම් සියලු කෙලෙස් ධර්ම අඩු වෙන්න ඕනද නැද්ද? නැති වෙන්න ඕනද නැද්ද? අඩු වෙලා නැති වෙලා යන්න ඕනේ. මේ ප්‍රාර්ථනාවක් තියෙනවද නැද්ද නිවන් දකින්න ඕන කියලා? නැහැ. ආ තියෙනවා තියෙනවා තියෙනවා නේද? තියෙනවා තියෙනවා. හොඳයි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් නිවන් දකින්න ඕනේ කියලා මම අහනවා. ඊයේ දවසේ නිවන් දකින්න මොකද කරේ? ඊයේ මොනවද දන්නේ නිවන් දකින්න කරේ? පණ ඇරුවා. නේද? මල් පූජා කරා. බුදුන් ඇඳා. ආ. භාවනාත් කරා. ඒක බොරුවක් දන්නේ නැහැ. <laughs> භාවනාත් කළා. ඊයේ දවසේ එහෙම කරා. පෙරේද දවසෙත් එහෙම කරා. දැන් මේ අත බොහොම හොඳයි. සමහර ඇත්තන්ගේ නම් අහපාම එහෙම මොකුත් දැන්. මොකුත් කරලා නැහැ. නමුත් මං අහනවා තරහ යන එක එහෙම දැන් අඩුත් දන්නේ නැහැ. කෙලෙස් අඩු වෙන්නේ නැහැ. ආ කෙසේ නමුත් මෙහෙම ඇහුවොත් ඊයේ දවසේ නිවන් දැකීම සඳහා කරපු කොටස ඇද්ද? නේද? කෙලෙස් වැඩි වීම සඳහා කරපු කොටස දරුවන් කෙරෙහි තියෙන ආදරය පවා බැඳීම් පවා ගිජු ලෙස කෑම කෑම නේද එතකොට මොනවද ඕපදූප කතා කර කර ඉන්න ඒවා මధుර මරණ ඒවා මේ හැම එකක්ම නිවනට බාධා වෙනවද නැද්ද? නිවනට බාධා වෙන දේවල්. හ්ම්. එතකොට බාධා වෙන දේවලුත් වැඩියෙන් කෙරලා තියෙනවා බොහෝ විට. එහෙනම් අපි හැම නිමේෂයකම යම් කිසි වැඩක් කරනවා නම් දැන් අපි හිතමුකෝ ගියක් හදනවා කියලා. ගේ හදලා ඉවර කරගන්නකම් කියන gadolෙන් gadol gadolෙන් gadol gadolෙන් gadol gadol උඩට යනවා මිසක්කා වටේටම බැඳෙනවා මිසක්කා අද බඳිනවා හෙට ඒ ටික අයින් කරනවා ආයෙ ටිකක් බඳිනවා හෙට අයින් කරනවා ඒ පැත්ත අයින් කරනවා අර පැත්ත බඳිනවා මේ පැත්ත අයින් කරනවා කවදාකවත් හැදෙයිද නෑ එක දිගට ගන්න උත්සාහයක් ගන්න ඕනේ හරි එක දිගට ගන්න උත්සාහයක් ගන්න ඕනේ ඉතින් අපි පරීක්ෂා කරලා බලන්න ඕන අපේ ජීවිතේ නිවන් අරමුණු කරගෙන එක දිගට ගන්න උත්සාහය කරනවා. ඒකේ තේරුම මේ එකපාරටම පැවිදි වෙන්න කියලාද? නෑ එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ලොකු දෙයක් නේද? නමුත් එහෙම පුළුවන්කමක් ඇත්තේ නැත්තම් ගිහි ජීවිතයේ ඉඳගෙන කරන හැම කටයුත්තකදීම එක දිගට ගන්න උත්සාහයක් ඇතුව ආර්යශ්‍රැණික මාර්ගයේ වැඩෙන විදිහට තමන්ගේ නිවන් මඟ පිණිස හැම නිමේෂයකම තමන්ගේ సంతානයේ උත්සාහයක් තියෙන්න ඕනේ. හැම වෙලේම උත්සාහයක් තියෙන්න ඕනේ. අකණ්ඩ උත්සාහයක් තියෙන්න ඕනේ. අන්න එහෙම මම නිවන් දකින්නවා කියලා තමන්ගේ අතුලාන්තයෙන් ගත කරන බලන අහන විඳින හැම වෙලාවකම මගේ Brahmacharya ජීවිතය නැත්තම් මගේ නිවන් සඳහා යොමු කරලා තියෙන ජීවිතය මගේ නිවන් මග වර්ධනය කරනවා කියන සිහිය හැම වෙලේම සකස් වෙවි සකස් වෙවි ඇති වෙන විදිහට අපේ මානසිකාරය හදාගන්න ඕනේ. හරිද? හරියට පිටිපස්සෙන් නම් කවුරුහරි තල්ලු දානවා වගේ. කොහරි ගමනක් යන්න යනවා කියන්නකෝ. දැන් යන මට සැරෙන් සැරේ සම්මත කරනවා මේ යන ගමන. යයිද? දැන් මම නුවරින් නම් කොළඹ එන්න හදනවා. පාරේ එනකොට මට අමතක වෙනවා දැන් කොහෙද යන්නේ කියලා. මම වෙන පැතිවල හැරලා යනවා. එතකොට මොකද කරන්න ඕන? කවුරු හරි මාව අල්ලලා ඔය කොහෙද යන්නේ මෙහෙ මෙහෙ කියලා ඔන්න ඒ පාරට දානවා. හරි. ආයෙ ටිකක් වෙලා ගිහලා මම හිටගෙන ඉන්නවා ඒක තමයි. හරි. හිඳ එහෙම හිතගෙන ඉඳලා හරියන්නේ නැහැ නේද? යනවා යනවා නැත්තම් වේගෙ යන්න බෑ කියලා තල්ලුවක් දානවා ආයෙම යනවා. හරි? ආයෙම අනිත් පැත්තට ආය ආපහු යනවා. ටිකක් දුර. පිසුද කොහොම කරලා හරියන්නේ නැහැ යනවා යනවා කියලා තල්ලුවක් දානවා. ආන් එහෙම එක දිගට මම පිස්සු වගේ වෙන වෙන පැති වලට යනකොට මාව හරි මඟ යවන්න කවුරු හරි ඉන්නවනම් මං ඉක්මනට ඒ ගමන යයි නේද? අන්න ඒ වගේ නිර්වාණ සාන්තිය උපදවා ගැනීම සඳහා මේ හිත මෙහෙවගෙන යද්දී වෙනත් මගවල් වල අපේ හිත යද්දී අපිට තල්ලුවක් දාන්න කවුරු හරි ඉන්න ඕනේ. හරිද? පළවෙනියෙන් ඒ සඳහා ඉන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා තමයි අපි වරගෙන ඔය මොකද අය කරන්නේ? ඔය වැරදි වැඩ කරන්න එපා. ඔය වැරදි කියා කරන්න එපා. වැරදි වචන කියන්න එපා කියලා හැම වෙලේම තල්ලුවක් දානවා මේක නිවැරදි කරන්න වැරදි කරන්න. කල්යාණ මිත්‍රයාට අපිට උදව් කරන්න පුළුවන් සීමාවක් තියනවද නැද්ද? නේද? කල්‍යාණ මිත්‍රයට අපිට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. කොතනද? ඉතින් උපදෙස් දෙන්න විතරයි පුළුවන්. එතනින් එහාට බෑ. ආ? එතනින් එහාට බෑ. බණ ඇහුවා කිව්වා බණ අහලා විතරක් මත්. හරිද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරා කිව්වා ඒත් මත්. ඇයි ඒ කල්යාණ මිත්‍රයාට හැම වෙලේම අපේ ළඟින් ඉඳගෙන ඔක්කොම කියලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි තල්ලු දාන්න කවුරු ඉන්නත් ඕනේ. දැන් මොකද කරන්නේ? කල්යාණ මිත්‍රයාගෙන් එහාට දැන් කල්යාණ මිත්‍රයාට පුළුවන් කමක් නැහැ. අපි ඉඳගෙන භාවනා කල්යාණ මිත්‍රයා අපිට කියන්නේ මේ එක විදිහව ඉඳගෙන භාවනා කරන්න ඕනේ. ඉතින් අපිත් තාම ඉන්නවා. එක විදිහව ඉඳන් ඉඳලා ඉතින් කල්යාණ මිත්‍රයා හිතාගෙන ඉන්නේ භාවනා කරනවා මෙයා හරි කියලා. දැන් මෙයා මොකද මේ හිතගෙන කරන්නේ? භාවනා කරනවා කියලා ඉඳගත්තු මොනවද කරන්නේ? ලොකු පුතා මට අද උදේ මෙහෙම කිව්වා ඉස්සර නම් එහෙම කියන්නේ නෑ ඈ <laughs> අතන වෙච්ච දේ මෙතන වෙච්ච දේ බලා ගන්නම්කෝ මං කීගේ ඕන භාවනාවේ පාර ආයෙ මතක් වෙනවා හ්ම් අපි මම භාවනා කරන් ඉඳගත්තා කියලා ආයෙ පටන් ගන්නවා ආයෙ මොකද ටිකක් වෙලා යද්දි නේද අර ඔය පේවා බෙදාගත්තද දන්නේ කෑවද දන්නේ හා ඔන්න කොහොමද නැද්ද වැඩේ <laughs> අන්න බලන්න ඔන්න ඔතෙන්දී අපේ උදව්වට ඉන්න ඕන කවුද? අන්න එතෙන්දී අපේ උදව්වට ඉන්න ඕන කවුද? තමන් තමන් සරණ කොට ගන්නද තමන් තමන් පිළිට කොට ගන්නද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැද්ද? එහෙනම් මගේම සිහිය නේද? මගේම මෙතනම උපදින මගේ මනසේම උපදින සිහිය තමයි ওই වෙලාවට අපිට පිහිටට සරණ තින්නේ වෙන කවුරුත් නැහැ. හරිද? ආන්ගේ වෙලාවට අපේම හිත ඉස්මතු වෙලා ඇවිල්ලා මොනවද ඔහෙ ඔය කරන්නේ? වෙලාවකට තියෙන එහෙම නෑම නේ. හැබැයි ඉතින් පරක්කුයි. නේද? අපිට මේ උදව් කරන කෙනා හරි පරක්කුයි. වෙලාවට තරහා ගිහිල්ලා කියන්න ඕනේ ඔක්කොම කියලා වෙන්න ඕන ඔක්කොම උනාට පස්සේ තමයි අපේ සිහිය ඇවිල්ලා අපිට කියන්නේ. මොකක් කියන්න ඕනේ දැන් අපිට නොකිය හිටියනන්නේ හොඳ. දැන් ඔය කියන්නේ. නේද? අපේ අපේ සිහිය අපිට ඇවිල්ලා හුඟා පරක් වෙලානේ වැඩේ කියන්නේ. අනිත් එක මේ බණ අහන වෙලාවට එහෙම හොඳට ඉන්නවා දැන් ඉඳන් ඉන්න ඔව් මන් නිවන් දකින්නවා තමයි කියාගෙන ඉන්නවා නේද ඈ කාගෙන් හරි උදව් තියෙන වෙලාවට තමයි යත් ඉන්නේ කවුරුවත් නැතුව අසරණ වෙලා තරහා ගිහිල්ලා පරිසව වචන කිය වෙන වෙලාවට රාග ආදී කෙලෙස් ධම්මිස්මත් වෙලා ඉන්න වෙලාවට එයා නැහැ දුක දුක් ඇති කරගන්න වෙලාවට නැහැ එහෙනම් වැඩක් නැහැ අන්න අපේ සිහිය හදාගන්න ඕනේ ඒ හැම වෙලාවෙම අපේ හිතෙන් නැగిලා එන විදිහට. හරිද? අන්න එහෙම හදාගත්තාම කියනවා සිහියෙන් ජීවත් වෙනවා. හුඟා කලාවට අපේ පින්නන්නේ අපි ඉන්නේ අසිහියෙන්. ආදරය හැමෝම අසිහියෙන්, තරහ හැමෝම අසිහියෙන්, ඊර්ෂ්‍යාව හැමෝම අසිහියෙන්. ඒ වගේව අපේ හිතට ආපු ගමන් අර ඔක්කොම ඔක්කොම අත වෙලා ඉරින්ද බලන්න ඕනේ මේ මේ දැකලා තියෙනවද මේ සමහරු කියනවා මෙන්න මෙහෙම කතාවක් ඇත්තද දන්නේ නැහැ. මේ අතට කියලා තියෙනවද දන්නේ නැහැ. අපේ දිව්‍යාංගනාවක් වගේ හරි කරුණාවන්තයි හරි හොඳයි දෙවියෙක් වගේ නේද? දෙවියෙක් වගේ හරි හොඳයි හැබැයි ඉතින් සමහර වෙලාවට අස්තනියක් වගේ සමහර වෙලාවට යකෙක් වගේ කියලා තමන්ට කියලා තියෙනවද දන්නේ නැහැ කවුරු හරි. කියන්න ඕනේ අපි අපි කියන්නේ දන්නවා. වෙලාවකට හරි කරුණාවන්ත බොහෝම සාන්ත හිත් පහළ වෙන අපිම වෙලාවට යක්කු වගේ අස්සනිය වගේද නැද්ද? ආන්ගේ සිහිය නැහැ. එහෙනම් අන්න ඒ தත්ත්වයටපත් වෙන්න නොදී ඒ හැම වෙලාවකම වැරදි වචනයක් වැරදි ක්‍රියාවක් සිද්ධ වෙන හැම වෙලාවකම නිවනට බාධා වෙනවා වෙන එකක් ඕනේ අසංවර ඉන්ද්‍රයන් පවත්වන හැම වෙලාවකම නිවන ප්‍රමාද වෙනවා හරිද? අපි හිතමුකෝ අවුරුදු 10යි මාස 10යි දින 10කින් මම නිවන් දකින්න තියෙනවා. හරිද? මං විනාඩි 10ක් ඉන්ද්‍රිය අසංවරව ඉන්නවා නම් ආන් අර පැත්තෙන් අරක විනාඩි බර ගානක් පස්සට යනවා. විනාඩි 10ක් නෙමෙයි. හරි. ඇයි එහෙනම් බර ගානක් පස්සට යනවා කියන්නේ? ඒක කියන්න බැරි දෙයක්. ඇයි? බැඳීමක් ඇති කරගන්න යන්නේ කොච්චර වෙලාවද? යම් කිසි කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගෙන යන්නේ නැත්තම් මොකක් හරි දැකලා ආසාවක් උපදින්න යන්නේ කොච්චර වෙලාවද? සුළු වෙලාවක්. ඒක අයින් කරන්න. නේද? එහෙනම් මෙහි ඇහෙන් බලා කනෙන් අසා නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ බැඳීම් නැති කරගන්න යන වෙලාව අර අන්න අසංවර වාසය කරන වෙලාව හින්දා ඒ අසංවර වාසය කරේ විනාඩි 10ක් වුණාට සමහර වෙලාවට භව ගානක් යනවා ඒ අසංවර වීම හින්දා ඇතිවෙච්ච බැඳීම අයින් කරන්න. එහෙනම් මේක භයානකද නැද්ද? නේද? එහෙනම් කෙනෙකුට හැම නිමේෂයකම මෙහෙම දිහා බලලා මෙහෙම මොකක් හරි දිහා බලලා ආසාවක් ඉපදුන ශනේයෙම කැමැත්තක් හෝ අකමැත්තක් හෝ ඉපදිච්ච ශනේයෙම අන්න ඒ කැමැත්ත අකමැත්ත තමන්ගේ තුලින් අයින් වෙන්න අයින් කරගන්න මෙන්න ඉපදුනෝ අයින් කරගන්න ඕනේ කියන සිහිය තියෙන්න ඕනද නැද්ද? හ්ම් අන්න එහෙම සිහියක් ඇති වෙන විදිහට අපි මොකද කරන්න ඕනේ? අපේ මානසිකාරය හදන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න. උතන තමයි ඔක්කොමලා අමතක කරගන්න තැන. ඔක්කොමලා අමතක කරගන්න තැනමයි මම මේ හැම වෙලේම කියවන්නේ. කවුරුහරි හිතයි මේ හාමුදුරුවෝ එකම කියවනවාද මන් දන්නේ නැහැ කියලා. ඒකමයි කියන්න වෙලා තියෙන්නේ. ඇයිද? ඒකමයි කරන්නේ නැත්තේ. ඒකමයි කරන්නේ නැත්තේ. ඒකමයි කරන්නේ නැත්තේ. කල්පනා කරන්නෙම නැහැ. අද මගේ මානසිකත්වය තියෙන විදිහ හදන්න ඕනේ කියලා. බොරුවට අදිස්ථාන ගන්නවා. බණක් ඇහිච්ච ගමන් හරි මරණයක් වෙච්ච ගමන් හරි යමක් අනිත්‍යයි කියලා දැනෙච්ච ගමන් මම කොහොම හරි මේ ජීවිතේ මෙහෙම ගෙනියනවා කියලා අදිස්ථානයක් විතරක් ගන්නවා අර නිකන් ඉන්නවා. වහලේ තෙමෙනවා වහින වෙලාවට. වහින වෙලාවට වහලේ තෙමෙනකොට වහින වෙලාවේ අපි හදන්න යනවද? නෑ. කොයි වෙලාවද හදන්න යන්නේ? ආ පායපුලා හදන්න. ඉතින් අපරාධනේ පායපුලා හදන්නේ. එහෙම නෑ මේ වෙලාවේ. ඇයි අපි පායපු වෙලාව හදන්නේ? ආයෙ වැස්සොත් එවෙනවා කියලා දන්නවා ආයෙ වහිනවා කියලා දන්නවා. ඒ වගේ මට තරහ ගියා එක සැරයක්. හරිද? තරහ ගියේ යම් කිසි කෙනෙක්ගේ වචනයකට. දැන් මගේ තරහ නිවිලා. දැන් මට වැඩක් තියෙනවා. මොකද්ද? ආය අර වගේ වචනයක් කිව්ව ගමන් මට තරහ යන ගතිය තියෙනවා. ඒ වචනේම ආය කිව්වොත් තරහ යන්නේ නැති විදිහට මගේ හිත හිත හදලා තියාගන්න ඕනේ. මොකද අරක උනේ අරයාගේ වචනේ කියන වැරද්ද විතරක් නෙවෙයි මගේ හිතේ තියෙන වැරද්දයි. ඒක දැන් අපි ඔක්කොමලා තේරුම් ගන්න ඕනේ. ඔක්කොම කෙලෙස් උපදින්නේ අනුන්ගේ වැරද්දෙන් නෙවෙයි. කෙලෙස් උපදින්නේ තමන්ගේම වැරද්දෙන්. ඒකින්ද අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. හොඳටම මතක තියාගන්න ඕනේ. මේ දේවල් සිද්ධ වෙන්නේ ඔක්කොගේ ඔක්කොටම වැරද්ද මම මගේ හිත සකස් කරන්නේ නැති එකයි කියලා. මාත්‍රයක්වත් තමන්ගේ Brahmachari ජීවිතයට නැත්තම් නිවන් වර්ධනය කරන ජීවිතයට නිවන් මගට බාධා වෙන අසත්පාය වෙන කිසිවක් නෙකරෙන විදිහට නෙකරෙන විදිහට නෙකරෙන විදිහට මගේ මානසිකාරය හදන්න ඕනේ හදන්න ඕනේ හදන්න ඕනේ කියලා දැස් වෙන්න ඕනේ වැඩි. ආන් එහෙම හදාගත්තාම කියනවා සති සම්පජානයෙන් වාසය කරනවා කියලා. එතකොට ඒ සිහිය හදාගන්න නම් මෙන්න මේ කාරණාව කුසල්ය මේ කාරණාව අකුසල්ය කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනද නැද්ද? සියුම් සියුම් අකුසලයේ ගැන පවා දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ සියුම් සියුම් අකුසලයේ කෙනෙක් කෙරෙහි තියෙන ආදරය බැඳීම කියන ඒවා කුසල්ද අකුසල්ද ඒක නේද අයින් කරන්න එහෙම කල්පනා කරාද ඒ වාගේම යෙදි යෙදි යෙදි යෙදි ඉන්නවා මිසක අයින් කරන්න හිතකවත් තියනවද අදහසක් කියන තියෙනවද දන්නේ මැරෙන්න කලින් දරුවන්ට තියෙන ආදරය අයින් කරලා දාන්න ඕන කියලා අදහසක් තියෙනවද නෑ කියන්න බෑ හුඟක් අයට තියෙනවද නැති වෙන්න බෑ මේක හරියන්නේ නෑ මේ බැඳීම් මාව දවනවා පුච්චනවා නේද? මේවා අයින් කරන්න ඕනේ. අයින් කරන්න පුළුවන් දෙයිද? මැරෙන්න කලින් මගේ තරහකාරයෝ ටික ළඟට ගිහිල්ලා ආද් දෙක එකතු කරලා ආයිබෝවන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා මේ යන්න ඉතලා කරගන්න තියෙන වැඩ. නේද? දැන් විවාහ මංගල්‍යයක් වෙම ලෑස්ති කරන්න ගියාම මොකද වෙන්නේ? නේද? ආරාධනා කරන්න යන්න ඕනේ. නේද? කොහොම වැඩ ටික තියෙනවා කරගන්න. නේද? කොළොම තියෙනවා ආරාධනා කරන්න යන්න ඕනේ. ඇඳුම් පැළඳුම් හදා ගන්න ඕනේ. නේද උත්සව ශාලාව හදනකොට මැරෙන්න කලිනුත් කරන්න වැඩ වගේක් තියෙනවා. සමහර කට්ටිය මේක වරද්දගෙන සමහර කට්ටිය මිනි පෙට්ටියක් තමන්ම හදාගන්නවා. එහෙම කරන අයත් අහලා තියෙනවා. ඒක නෙමෙයි මැරෙන්න කලින් කරන් තියෙන වැඩේ. ආරාධනා කරන්න යන්න ඕන කාටද? මැරෙන්න කලින් ආරාධනා කරන්න යන්න ඕන අපි. කාටද? සියලු තරහකාරයින්ට. ඇයි තරහ තියාගෙන මලොත්? දේශසාග දුප්පත්යක් ලැබෙන්න පුළුවන්. නේද? නැන්දම්මලාට, ලීලාට, තරහ අයට කවුරු කවුරු හරි ඉන්නවා නම් නුරුස්සන අය ඔක්කොගේමත් එක්ක ආයිබෝවන් කියන්න පුළුවන් වෙනුනේ යාළුවට ගිහින්. හොඳට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ මැරෙන්න කලින් වැඩ වගේක් වෙනවා කරන්නේ. ඇයි ඇයි මෙහෙ උපදිනකොට තරහ අරගෙන ඉපදුනේ? නෑ නෑ මෙහෙ ඇවිල්ලා හදාගත්තේ වගේක් එහෙනම් මෙහෙදිම ඉවර කරලා යන්න. නේද? ආවට පස්සේ හදාගත්තේ නේද? අපේ සීයට මෙහෙම කිව්වා, ආච්චිට මෙහෙම කිව්වා, අපේ අපේ. එතකොට දැන් ඔය එක එක්කෙනා කෙරෙහි තියෙන ආදරයත් එනකොට අරන් ආවද? එහෙනම් එනකොට අරන් ආවේ නැති අකුසල් වර්ගයක් තියෙනවද නැද්ද? එහෙනම් ඒ ටික හලලා යන්න ලෑස්ති කරන්න ඕනේ. එකතු කරා වගේම එකතු වුණා නම් දැන් ඉතින් හලන්න ඕනේ. හැබැයි තව කල් තියෙනවා නේ. තව මැරෙන්න කල් තියෙනවනේ. <laughs> ආයෙනම් හලන්න කල් තියාගන්න. එහෙනම් තමන්ගේ ජීවිතයට එකතු වෙච්ච මේ දේවල් අයින් කරන්න ඕනේ මැරෙන්න කලින්. මම ඔබට හැමදාම කියන්නේ මොකද්ද? මැරෙන්න කලින් මැරෙන්න කියලා. මේ ශරීරය මැරෙන්න කලින් හිත මරලා දාන්න ඕනේ. හරිද? පුළුවන් දන්න. කරන්න වෙනවා. ඇයි? නැත්තම් අකුසල එකතු කරගෙන යන්න වෙන්නේ. යන තැනකට අකුසල් වැඩි වෙනවා. එහෙනම් අපි කොහොම හරි කරලා අපේ ජීවිතය ඉතාම නිවැරදි ඉලක්කයකට සකස් කරගන්න ඕනේ. ඒ සඳහා මේකයි කුසලය මේකයි අකුසලය කියලා හැම නිමේෂයකම මම ගත කරන හැම නිමේෂයක්ම ආන් ගත කරන විදිය ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේකම තහනදී. මේක සතිපට්ඨාන දේශනාවේ කමඨහනක් අපි ඊයේ කතා කරා සාර්ථක සම්පදාන ගැන. අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර ප්‍රස්තාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ඕන් වැඩේ නිවන් දකින්න ඕන නම් අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යෑමේදී පෙරලා යෑමේදී මේ අඩියක් උස්සනවා නම් ඉස්සරහට තියන්න අකුසලයක් සිද්ධ වෙනවාද නැද්ද කියන සිහියෙන් කුසලයේම වැඩෙන සිහියෙන් කටයුතු කරන්න වෙනවා මෙහෙම ඉස්සරහා බලලා මෙහෙම ආපහු බලනකොට අකුසලයක් සිද්ධ වෙන්නේ නැති විදිහට සිහිය පවත්වන විදිහට අපේ සිහිය හදාගෙන තියාගන්න ඕනේ හරිද ඇඳුමක් අඳිනකොට පවා යමක් රස විඳිනකොට හපනකොට කඩනකොට ඒ හැම අවස්ථාවකම සිහිය තියෙන්න ඕන අකුසලයක් උපදිනවාද කියලා. හරි. ඊළඟට වැසිකිලි කැසිකිලි ආදී ශරීර කෘත්‍යයන් කරන වෙලාවට පවා හැම වෙලෙම කුසල් වැඩෙන විදිහේ මානසිකාරයක් තියාගෙන කටයුතු කරන්න ඕනේ. ඇවිදිනකොට ඉඳ ගන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ඉරියව්වේ ඉන්නකොට කොයි ඉරියව්වේදී වුණත් අමනාපයක් මනාපයක් අමනාපයක් උපදින්නේ නැති විදිහට මේ ලෝකයෙන් තමන් අයින් වෙන වැඩ පිළිවෙල සකස් වෙන්න ඕනේ. එහෙම සිහියක් හදන්න ඕනේ. නිස්සද්දව ඉන්නකොට කතා කරනකොට නිදිමරනකොට පවා හැම වෙලේම ඒ සිහිය හැම ඉරියව්වකදීම තමන් නුවණ පිළිබඳ වූ සිහියෙන් ඔබ පොඩ්ඩක් පැහැදිලි කරගමු නේ මොකක්ද කියලා. මැරෙනවා කියලා දන්නේ නැති කට්ටියක් ඉන්නවද දන්නේ නැහැ මේ ලෝකේ. මැරෙනවා කියලා දන්නේ නැති මිනිස්සු ඉන්නවද? ඉන්නවා. කවුද? කුංචි ළමයි. නේද? කුඩා ළමයි, ඉතා කුඩා ළමයි මැරෙනවා කියලා දන්නේ නැහැ. එතකොට මන්ද බුද්ධිකය දන්නේ නැහැ. උන්මත්තකයෝ දන්නේ නැහැ. ආයෙ කට්ටිය කියනවා නුවණ නැහැ. මැරෙනවා කියන නුවණ නැහැ. අපිට නුවණ තියෙනවා. හරි. මැරෙනවා කියලා නුවණ තියෙනවා. ගමේ හරි ඥාතියෙක් හරි කවුරු හරි මැරිලා මලමිනියක් බලන්න යනවා. හැබැයි ඒ වෙලාවෙත් අර එංගලන්තේ හිටිය පුතාවද අපේ බලන්නකො මේ ලස්සනයි හිටියටත් වැඩිය ලස්සනයි අන්තිමට මොනවද කෑවේ? ඔව්වා එක එක අහනවා මිසක් ආ මටත් මේ ටික වෙනවා කියන සිහිය සමහර අය එතෙන්ටම වෙලා ඉඳගෙන ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. එතෙන්ටම වෙලා ඉඳගෙන ක්‍රෝධයෙන් කතා කරනවා. පරිගණ්ඩ කතා කරනවා. මලමිනිය දැක දැක නේද ලෝකේ අල්ලා ගන්න හදනවා. එතකොට ඒ ඒ ඒ ඒ කෙනාගේ තුල ඒ සකස් වෙන මානසිකාරයේ හැම නිමේෂයකම අර නුවණ තිබුණාට සිහිය නැහැ. නුවණ පිළිබඳ වූ සිහිය හැම වෙලේම තියෙන්න ඕනේ. එහෙනම් කුසල් අකුසල් තමන්ගේ තමන්ගේ නිවන් මඟ වඩන කුසලයන් පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. අකුසලයන් පිළිබඳ නුවණ තියෙන්න ඕනේ. ඒ නුවණ නෙවෙයි නුව ඒ නුවණ පිළිබඳ වූ සිහිය හැම වෙලේම මේකේ මේ මානසිකාරය නැగిලා ඉන්න ඕනේ. ආන් එතකොට අර තල්ලුව දානවා ගමන යන්න. කවුද තල්ලුව දාන්නේ? තමන්ගේ මනසිකාරයමයි. තමන්ගේ මනසිකාරයමයි තල්ලුව දාන්නේ. එතකොට එක මොහොතක්වත් එක මොහොතක්වත් කයෙන් වචනෙන් නෙවෙයි මනසෙන්වත් වැරද්දක් කරන්න මේ මනසිකාරය ආයද දෙන්නේ. අන්න ඒ මනසිකාරය හදාගන්න. එයාට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ආන් එහෙම මානසිකාරයක් හදන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. එහෙම එහෙම වැඩපිළිවෙලක් කරන්න පුළුවන් උපකරණයක් තමයි අපිට මේ මනස කියලා තියෙන්නේ. අපි මේකේ වටිනාකම තේරුම් ගත්තේ නැහැ. මම මේක පාවිච්චි කරේ මොකටද? මගේ මේ තියෙන මගේ මේ සකස් වෙන මනස කියන ඉන්ද්‍රිය මම පාවිච්චි කරගෙන තියෙන්නේ මොකටද දන්නේ වැඩිපුර. අරකට එහා පැත්තෙන් ටීවී එකක් ගෙනාවා මෙච්චර ලොකුයි ඒක. හරිද මේ අපේ ගෙදරට කොහොමද ගේන්නේ? අන්න අහවලු මෙහෙම කිව්වා. ආරම කිව්වා මෙහෙම කිව්වා එහෙම පැන්නා මෙහෙම පැන්නා නේද? සීයාගේ தත්තේ ආතාත්තගේ தත්තේ මං කරපු රැකියාවේ தත්තේ මගේ ළඟ තියෙන බඩු බාහිර ආදී ගේවල් දොරවල් නිඳුන් හිටුන් ඕවා ගැන තමයි මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ගැන මේ මෙච්චර වටින මනස භාවිතා කරන්නේ නැහැ. මේක භාවිතා කරන්නේ මහා පුහු දේවල් වලට. අවුරුදු ගා වැඩියෙන්ම මම මේ කතාව කියන්නම ඕනේ. වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා අනුන්ගේ කෙරුවාවල්. නේද කාලයක් තිස්සේ අනිත් අය කරපු කියපු දේවල් ගැන විනිශ්චය කරන්න. මේ මානසිකාරය පාවිච්චි කරනවද නැද්ද වැඩිපුර මං අහන්නේ. අන්න එහෙම හිතෙනවා. එහෙම නේද ඔය කිව්වට. මට එහෙම හිතෙනවා නිකන් එහෙමද දන්නේ නැහැ කියලා. නේද කරපු කියපු දේවල් අනිත් අය ළඟ ඉන්න අය කරපු කියපු දේවල් ගැන මෙනෙහි කර කර ඉන්න මෙච්චර මේ නිවන් දකින්න පුළුවන් මානසිකාරය වටින දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මානසිකාරය නිකන් තියලාද නැද්ද? ඇයි යෝග නිකන් තිබ්බේ? මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? කියලා බලන්න ඕනේ. එහෙනම් නිවන් දකින්න සියලු කෙලෙස් දුරු කරන්ද පාවිච්චි කරන්න පුළුවන් මේක මම පාවිච්චි කරලා තියෙන දේ. ඕක පාවිච්චි කරලා තියෙන දේ බලාගත්ත හැයි කවුරු හරි ගෙදරට ආවම මම මොනවද කතා කරන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හිතේවත් කෙනෙක් ගෙදර ආවම මම මොනවද දැන් කතා කරන්නේ යත්. ඉඳහසේ කතා කරන්න පුළුවන් අය ඉන්නවනේ. එහෙම අය ආවම මම මොනවද කතා කරන්නේ? මේ දවස්වල මොනවද කරන භාවනාව? හ්ම් කොහොමද ඉන්ද්‍රිය සංවරය ආහාරය පාලනය කරනවද කුසල් සිත් කොහොමද ඒවත් දැන කතා කරනවා අපි වැඩියෙන්ම රුචිකත්වයක් ඇති වෙලා තියෙන මානසිකාරය රුචිකත්වයක් ඇති වෙලා තියෙන දේවල් තමයි අපේ මානසිකාරය එළියට දාන්නේ ආද දෙන මොනවද කතා කරන්නේ දන්නවද වෙලා තියෙන දේ දන්නවද ඉස්සර නම් මෙහෙමයි දැන් මෙහෙමයි හරිද? ගියේ ගිය මොනවද කියවන්නේ? අඳුනාව කියවනවා. අඳුනාව කියවන්නේ වැඩියෙන්ම කවුරු හරි ගෙදරට ආවම හිතවත් නම් මොනවද කියවන්නේ? ඔය ඔය කෙරුවා අනුන්ගේ කෙරුවා ටික කියවන්නේ. අනේ මේ අනුන්ගේ කෙරුවාවල් ගොඩේ බුදියගෙන පොරණ විකාර ඒවා බදාගෙන වැළඳගෙන නැවත නැවත අනුභව කරමින් නැවත අනුභව කරමින් මහා එක සැරයක් විඳ දුකක් තියෙනවා නම් එතනින් ඒක ඉවර කරන්නේ නැතුව නේද? කී සැරයක් නම් ඒවා හින්දා විඳවනවද බලන්නකෝ. මේවා ඔක්කොම මහා අකුසල වේගයන්. ඉතින් මේ අකුසල වේගයන් වලින් අයින් වෙලා තමන්ගේ ජීවිතය හැම නිමේෂයකම කුසල සිත් පහළ වෙන විදිහට නුවණ ඇති කරගන්න ඕනේ. ඒ නුවණ පිළිබඳ සිහිය ඇති වෙන විදිහට මේ මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරන්න පුළුවන් තත්ත්වක තියෙන උපකරණයක් තමයි අපේ මනස කියලා කියන්නේ. හරි. ඕකේ වටිනාකම අපි දන්නේම නැහැ. මේක මහා වැඩ ගන්න පුළුවන් එකක්. හොඳට වැඩ ගන්න පුළුවන් මොකක් හරි උපකරණයක් තියෙන අපි හිතමුකෝ ඒකත් විලාසිතා යොදලා හොඳට මහන්න පුළුවන් මැෂිමක් තියෙනවා ගෙදර. ඉතින් නිකන් තියාගෙන ඉන්න. ඒකෙන් කිසිම වැඩක් තියනවද? නේද? ගොඩාක් දුර යන්න පුළුවන් බොහොම හොඳ ඉතාලම වටිනා වාහනයක් තියෙනවා ගෙදර. ඉතින් ගෙදර තියාගෙන ඉන්න. නේද? හරියට කොයි වගේද? නේද? ඉතර සමහර ඔය ඉඳ ගන්න තියෙන පුටු එහෙම ගෙනාවම ඉටිකොලේවත් ගලවන්න නෑ තියාගෙන. ඒවා ඉඳ ගන්න නෑ. නේද? අමාරුයි. අමාරුවෙන් අයිනකින් හරි හිර වෙලා වගේ ඉඳ ගන්න ඉඳ ගන්න තියෙන පුටු නිකන් තියන්නේ. ඉතින් ඒක අපේ පුරුද්ද මේ මනස පාවිච්චි කරන්නේ අවශ්‍ය දෙයට. මේක වෙන වෙන දේවල් වලට පාවිච්චි කරන අපරාධ. සම්පූර්ණ කෙලෙස් අයින් කරගන්න පුළුවන් විදිහට අපේ මානසිකාරය ආය මතක් කරගන්න ආය මතක් කරගන්න මොකද්ද මම මම තාම ඒ ගානට මගේ මානසිකාරය සකස් කරගෙන නෑ ඒක සකස් කරන්නේ නැතුව මගේ මනස මට තල්ලුව දාන්නේ නෑ නිවන් දකින්න තල්ලුව දාන්නේ නෑ මගේ මනස මට නිවන් දකින්න තල්ලුව දාන්නේ නෑ අන්න ඒ තල්ලුව ඇති වෙන විදිහට මම මේක සකස් කරන්න ඕනේ. කොහොමද සකස් කරන්නේ? කුසලය කුමක්ද අකුසලය කුමක්ද කියලා හොයාගන්න ඕනේ. හොයාගන්න මොකද කරන්නේ? අන්න බුද්ධෝත්පාද කාලයක නෙවෙයි නම් අපි ඉපදිලා තියෙන්නේ. ඕක හොයාගන්න බැහැ. හරි? එහෙනම් නොබෝ කලකින් මේක වෙන්න පුළුවන්. ඊළඟට හොයාගත්ත දේ දැනගත්ත දේ කොහොමද හොයාගන්නේ? කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණයෙන් නැත්නම් නේද නිවැරදි පොත්පත් ආශ්‍රය කිරීමෙන් මේවා මේ කුසල අකුසල පිළිබඳව දැනගන්න පුළුවන්. දැනගත්ත දේවල් ගැන මොකද කරන්න ඕනේ? සිහිය හදාගන්න ඕනේ කියන්නේ මම. සති සම්පජාන්නේ කියන්නේ කිව්වේ. සිහිය හදාගන්න මොකද කරන්න ඕනේ? දැනගත්ත දේ නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. හරිද? මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒ පිළිබඳ වූ සිහිය වැඩි වෙනවා. ඒ දැනගත්ත කුසල අකුසල පිළිබඳ සිහිය වැඩි වෙනවා. අන්න ඒ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතය ගෙවනකොට අර අකුසල කරන්න හදනකොට අපේ හිතම අර සිහිය උපද්දවලා අපිටම කියනවා ඕකනම් කරන්න එපා කියලා. උදාහරණයක් විදිහට අපාය බය දැනගත්තා කියලා හිතන්නකො. මෙන්න මේ වැරද්ද කළොත් මෙන්න මේ විපාකය තියෙනවා කියලා කවුරුහරි හොඳට දැනගන්නවා. ම්ම් ඔන්න අපි වෙලාවක ළමයින්ට කියනවා අම්මට රවන්න එපා. ඇස් අන්ධ වෙනවා ඊළඟ භවයේ. ඇස් අන්ධ වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. අම්මට තාත්තට බයින්න එපා. කට ගඳ ගහනවා. ගොළු වෙනවා ඊළඟ භවවල කියලා. ඒ තරම් අම්මා තාත්තා කියන්නේ අය නෙවෙයි. නේද අපි තාම ඒ කියන්නේ බෝම්බ දෙකක් වගේ අම්ම තාත්තා කියන්නේ. දන්නවද? අපිට ඕක තේරෙන්නේ ඇයි? මේ පැහැදිලිවම තියෙනවා මවුට කළ උපස්ථානයේ විපාකගත, පියාට කළ උපස්ථානයේ විපාකගත. එයා අපි වෙනුවෙන් දැඩි, ඊටාම දැඩි කැපවීමක් කරපු අය. එතකොට ඒ ඉතර ಗುಣ කරපු අයට අපිට කිසි ගාණක් නැතුව මොකද කරන්නේ? මොනවද මට කරේ? මොනවද අපිට කරලා තියෙන්නේ? කියලා හොඳට හොඳට හැඩ දාලා කියන්නේ. හ්ම් ඉතින් මහා පෞරස් වෙනවා. ඔන්න ඔය ටික දැනගත්තාම අපි මේ වගේ දේවල් වෙනවා කියලා අන්න දැන් තරහ ගිහිල්ලා යටින් පුපුරනවා දැන් අම්මයි එකයි තාත්තයි එකයි. හරිද? ඇයි අම්මයි තාත්තයිනේ අපි කැමතිද ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ? හරිද? ඇයි දෙන්නේ නැත්තේ? අයහපතටද යහපතටද? යහපතට. නේද? අන්න එහෙම වෙනකොට එකපාරටම මනස කියනවා දැන් කියන්න හදන මොන හරි එකක්. කියන්න හදනකොට මගේ මනස මට පණවිඩය දෙනවා. හොඳක් කිව්ව පුපුරනවා නේද අම්මා පුපුරනවා නෙවෙයි අම්මා පුපුරන වෙලාවට ඒක වෙනම කතාවක් නෑ නෑ නේද බෝම්බයක් නුරණන් අදින්න එපා නේද භයානකයි වෙන කෙනෙකුට මොන හරි කියනවා වගේ නෙවෙයි නේද දැන් වෙන කෙනෙක්ගේ ඇඟේ ලේහෙල්ලුවට අනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ඇඟේ ලේහෙල්ලුවත් ඉවරයි නේද වෙන කෙනෙක් මැරුවට අනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙන්නේ නෑ බලන්න එහෙනම් අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් අනිවාර්යෙන් අපාය කියන්නේ ඒකයි. එහෙනම් ඊට සමාගමා සමගාමීව අනිත් දේවලුත් වෙන්න පුළුවන් දෙයිද? වෙන කෙනෙකුට බැන්නට අකුසලයක් තමයි මහා ලොකු විපාකයක් ලොකු විපාකයක් එන්නේ. හැබැයි අම්මර බැන්නොත් තාත්තට බැන්නොත් හරි. ඉතින් අන්න ඒක නොදැනගෙන බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. හරි. පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවා. අනේ මට මගේ දරුවා දැක ගන්න අදක් දැක ගන්න මේ කිසි වැඩකුත් නැහැ. ඉතින් කල්පනා කර කර ඉන්නවා. ආන් එතකොටම අපේ මානසිකාරය අපිට කියනවා මොනවද ඔය ඔය හිතේ තින්නේ මරනකොට අර හාමුදුරුවෝ කිව්ව මතක නැද්ද අර මරනකොට අර යන දේවල් විතරක් එකතු කරන්න කියලා මොනවද ඔය හිතේ තින්නේ අන්න අපේ මානසිකාරය අපිට කියනවා ඔක අකුසලයක් අන්නේ අපේ මානසිකාරයෙන් අපිට අන්නේ විදිහට පණවිඩිය දුන්නොත් නේද ඒ අකුසලේ අයින් කරන්න අපි ලෑස්ති වෙන්නේ ආන්ගේ ඉස්සල්ලාම එහෙනම් කරන්න ඕන මොකද්ද කුසල් අකුසල් පිළිබඳව නුවණ ඇති කරගෙන ඒවා හොඳට ධාරණයට ගන්න ඕනේ සංඥාව එන විදිහට සකස් කරන්න ඕනේ ආන් එක සකස් කරන්නේ නැතුව අපි ධර්ම මාර්ගය වඩන්න හදනවා හරියද? තල්ලුව නැත්තම් යන්නේ නැහැ. හරිද? ඔන්න ඔය විදිහට හැම ඉරියව්වකදීම නිවැරදි සංඥාව නිවැරදි කුසලයේ පිළිබඳ අකුසලයේ පිළිබඳ නිවැරදි සංඥාව එන විදිහට අපේ මනසකාරය සකස් කරගත්තාම අන්න යාට කියනවා මොන සම්පජානනයෙන් වාසය කරනවාද සත්‍රාය සම්පජානණයෙන් වාසය කරනවා මොනවටද සත්‍රාය දේවල් හැම වෙලේම සත්‍රාය දේවල් කරන්නේ මොනවටද නිවනට හරි නිවනට හේතු වෙන නිවනට සත්‍රාය වෙන විදිහට මෙයා ජීවත් කරවනවා කවුද යව ජීවත් කරවන්නේ සකස් කරගත්ත මනස සකස් කරගත්ත මනස එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද මනස සකස් කරගන්න ඕනේ මම ඊයේ කිව්වා මතකද? ළමයි මේවා ආයෙ කියන්න ඕනේ ඒවා හොඳයි. නේද විභාගයකට යන්න කිට්ටු වෙනකොට ළමයි මොකද කරන්නේ? නේද විභාගයකට ආසන්න වෙනකොට අවුරුද්දක් විතර කිට්ටු වෙනකොට ළමයි මොකද කරන්නේ? වතුර බේසන් වල කකුල් දාගෙන පාඩම් කරනවා. නේද? හ්ම් ගොඩ වෙලා පාඩම් කරනවා. හරියට මහන්සි වෙනවා. මොකද දන්නේ නැහැ. ප්‍රශ්නේ දකින්නකොට උත්තරේ මතක් වෙන්න ඕනේ නේද? නේද? ප්‍රශ්නේ දකින්නකොට උත්තරේ මතක් වෙන්න ගොඩක් පාඩම් කරන්න ඕනේ. ඔය විභාගේ දෙන ප්‍රශ්න පත්‍රය වගේ නෙවෙයි ජීවිතයේ දෙන ප්‍රශ්න පත්‍රය. ඒක හරි දිගයි හරි සංකීර්ණයි. හරි. අන්න ඒ ප්‍රශ්නේ එනකොටත් මේකට මූණ දෙන්න කොයි විදිහටද කුසලයේ වඩන්නේ අකුසලයේ වඩන්නේ කියලා මතක් වෙන්න නම් පාඩම් කරන්න ඕනේ. මේවා කුසල්ය මේවා අකුසල්ය කියලා පාඩම් කරන්න ඕනේ. හැමදාම බෞද්ධයා දාගෙන හිටියට විතරක් හරියන්නේ නැහැ. නේද? දැන් ඒ පාර හොඳ විසඳුමක් හම්බෙලා කට්ටිය කියන අපි ඉතින් බෞද්ධයම තමයි හැම වෙලේම. <laughs> බෞද්ධයා නාලිකාව අහන්න ඕනේ. අහලා අහලා ඒකෙන් ලබා ගන්න දැනුම මොකද කරන්න ඕනේ? තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න දේශන් වල නෙවෙයි ටැංකිය වල බහගෙන හරිය නිදි මරාගෙන පාඩම් කරන්න ඕන ධර්මය. අපේ යත්තන් හුඟා කට්ටියට ධර්මය පාඩම් නැහැ. හුඟක් කට්ටියකින් අහපුවාම ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංගාට දන්නේ නැහැ. දස කුසල් දන්නේ නැහැ. කිද්දිපාද දන්නේ නැහැ. හ්ම්. හුඟාක් ඒවා දන්නේ නැහැ. අහවොත් දන්නේ නැහැ. අහවල් කරනවා, අහවල් කරනවා කියලා දන්නේ නැහැ. ඇයි පාඩම් කරේ නැත්තේ? ඇහෙන එක විතරක් අහගෙන ඉඳලා මදි. පාඩම් කරලත් මදි. මොකද වෙන්න ඕනේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ කියලා දැනගත්තට විතරක් මදි. තමන්ගේ හිතෙන් ඒ නීවරණ නැగిලා එනකොට මෙන්න එනෝ කියලා නේද? ඔන්න එනෝ ඉඩ දෙන්න එපෝ කියලා අතුලෙන්ම සංඥාවක් එන විදිහට මානසිකාරයක් එන විදිහට හදා ගන්න ඕනේ. ආන් ඒ සිහිය ඇති කරගත්තොත් කුසල අකුසලයේ පිළිබඳ නුවණ පිළිබඳ වූ සිහිය ඇති කරගත්තම අපි කියනවා සති සම්පජාන්නේ වාසය කරනවා කියලා. එහෙම අංශු මාත්‍රයක්වත් ඒ සිහියෙන් පිටට යන්න දෙන්නේ නැතුව වාසය කිරීමෙන් Tamanට ඉක්මනින් නිවන අරමුණු කරගන්න සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මේ වගේ ක්‍රමවේද ප්‍රායෝගිකව කළ යුතු දේවල් කළ යුතු ක්‍රමවේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. ඒවා කරේ නැත්නම් මොකද වෙන්නේ? හොඳට දුක් විඳින්න වෙනවා ඉස්සරහට. තමන්ගේ හිත සකස් කරගත්තේ නැති සාපේට ගොඩ දුක් විඳින්නේ. ඇයි? ළඟ තියෙන ඔක්කොම අපිට නැති වෙලා යන හින්දා. නැති වෙලා යනකොට කෑ ගහන්න වෙනවා හින්දා. ඉතින් ඒකින්ද මේ ජීවිතේ අසාර්ථක වෙන කිසිම දෙයක් සිද්ධ කරන්නේ නැතුව මම මගේ මානසිකාරය සකස් කරගන්නවා. ඊටා නිවැරදිව මානසිකාරය සකස් කරගෙන ඒ මානසික සකස් කරගත්ත මානසිකාරයේ පිහිටෙන් මම නිවන දක්වාම දුවන වැඩපිළිවෙලක් මගේ හිත නිවනට තල්ලු කරන වැඩපිළිවෙල මම සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.